යස් මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ආර්යකාන්තය සීලයක් රකින්න කෙනෙකුට මල් පූජා කිරීම වැනි පින්කමක් කළ නොහැකිද මල් කඩලා? දැන් ඒකයි මම කිව්වේ ඒක ගිහියෙකුට කිසිම අදාළ බවක් නැහැ ඒක. පැවිද්දෙකුටයි පැවිද්දෙකුටත් උපසම්පදා සීලයක් රකින්න කෙනෙකුට විතරයි ඒක අදාළ වෙන්නේ. අපි හිතමු දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට මල් ටිකක් කඩලා දෙන්න කෙනෙක් නැහැ කියලා. එතකොට උන්වහන්සේ මල් ටිකක් කඩලා බුද්ධ පූජාවක් හැටියට පූජා කළොත් උන්වහන්සේට කුසලයක් ජනිත වෙනවා. පිරිසිදු සිතින් ඒක කරනකොට. හැබැයි ඇවතක් සිද්ධ වෙනවා. හැම ඇවතක්ම අකුසල නෙමෙයි. බුදුහාමුදුරුව පනවලා තියෙන ප්‍රඥාක්තියක් අතික්‍රමණය කිරීමේ වරද සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ඒ නැවැත්වල එක් එක් ප්‍රමාණයක් දෙනවා. පරාජිකා කියන ඒවා සිද්ධ වුණොත් නැවත උපසම්පදාවේ පිහිටන්නම බෑ. සංඝාදිශේෂ කියන ඒවා ඊට වඩා අඩුයි. උපසම්පදාව පිහිටනවා. නමුත් ඒකට දඬුවම් විඳලා මහසෙ පිරිසිදු වෙන්න ඕන සංඝයා රැස් කරලා. ඊට පස්සේ පචිති කියන ඒවට දේශනාගාමිනී ඒවට එහෙම කරන්න ඕනේ දේශනා කරලා කෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් ඔය ගහක කොළයක් කැඩීම වගේ එකක් පාචිත්‍ය ආපත්‍යක් කියන හැටියටයි ගණන්නේ. එතකොට මේ ඒබඳු තැනකදී ඒක අකුසලයක්වත් සංඝහරස් කරන්න ඕන වැඩක්වත් එහෙම නැත්නම් දඬුවම් විඳින්න ඕන එකක්වත් නිවන් මඟ හැරෙන එකක්වත් නෙමෙයි බුද්ධ ප්‍රඥප්තිය අතික්‍රමණය කිරීමේ දෝෂය. දැන් ඒවා ඔය ඉස්සල්ලත් මම පැහැදිලි කරලා දුන්නා. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු ගත්තොත් දැන් වාහනයක් පදවාගෙන යනකොට ප්‍රධාන පාරේ ලංකාවේ නම් වාහනේ රැගෙන යා යුත්තේ වම්පසින් දකුණු පැත්තෙන් නෙමෙයි. ඒතර ප්‍රධාන පාරේ වම් පැත්තේ යනවනම් මොකක් හරි අනතුරක් වළක්වන්න සිද්ධ වෙලා ඒ තැනත්තාට අනිත් පැත්තට අර නොසුදුසු තැනකින් වාහනේ අනෙක් පැත්තට දාන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එතන අනතුරක් වළක්වා ගන්න එහෙම කිරීම වරදක් නෙමෙයි. අපි හිතමු ටිකක් දුර යනකොට හදිස්සිය පාර දැක්කේ නෑ හැරෙන්න තියෙන පාර තියෙනවා. එතකොට දෙපැත්තේ වාහන තියනවද බලලා නැතිනම් එතනින් දාන්න පුළුවන්. දැම්මහම කාටවත් හානියක් වෙන්නේ නෑ. හැබැයි මාර්ග නීති කඩ කිරීම ඉතින් අන්න ඒ වගේ කාරණයක් තමයි අතන්දි වෙන්නේ බුද්ධ ප්‍රඥප්තිය අතික්‍රමණය කිරීමේ ඇවත සිද්ධ වෙනවා හැබැයි උන්වහන්සේට ඒ මල් පූජා කිරීමේ කුසල චේතනාවත් එක්ක එතන චේතනාත්මකව කුසලයක් සිද්ධ වෙනවා සීලමය වශයෙන් යවතක් සිද්ධ වෙනවා දැන් උතෙන්දි ස්වාමීන් වහන්සේ ගිහි කෙනෙක් වශයෙන් ගිහියක් අදාළ නැහැ ගිහියක් සංසාරේ හැමදෙරටත් අදාළ නැහැ අදාළ නැහැ. හැබැයි ගිහි කෙනෙක් මෙහෙම හිතුවොත් ඒක වැරදිද මොකක්ද? දැන් අපි දැකලා තියෙනවා වනසෙනසුන් වල මල් පිපිලා බොහොම ලස්සනයි. පරිසරය සුන්දර කරනවා. ඉතින් එහෙම තියෙන අවස්ථාවක මට මට මේ හිතිච්ච දෙයක් තමයි මම කියන්නේ. එතකොට ඒ මල එතන පරිසරය සුවඳවත් කරගෙන වර්ණවත් කරගෙන තිබුණොත් ඒක සති ගාණක් සමහරවිට තියේවි. අපි මොකද කරන්නේ මේ මල කඩලා අර බුදුන් වහන්සේ ඉස්සරහට කියලා ගිහිල්ලා මේ මැටි පිළිම ඉස්සරහට ගිහිල්ලා මේක අද උදේ තියෙන මල අද හැන්දෑවට මල ඉවරයි. එතකොට මේක අපි හැබැයි අර ඔබ වහන්සේ නිතරම කියන වගේ ප්‍රඥාගෝචරව මේක හිතලා මේ වර්ණයෙන් ගන්ධයෙන් ඕක ගහේ තියෙද්දි අපිට කරන්න බැරිද? මේ මල එහෙමම පූජා කරන්න බැරිද? බුදුන් වහන්සේට ගහේ තියෙද්දි හිතලා. ඉතින් ගහේ තියෙද්දි පූජා කරන්නත් ඕන නෑ අපිට පැත්තකටලා බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් නම් ඊට වඩා වටිනවා මේ එක් එක් මට්ටම් වල අයටයි ඒ ඒ කාරණා එතකොට අපිට ගහේ තියෙන මල ගහේ තියෙද්දිම පූජා කරන්නත් පුළුවන් කඩලා ගෙනල්ලා පිළිමේ ඉස්සරහා පූජා කරලා බුදුගුණ සිහි කරන්නත් පුළුවන් ඒ මොකක්වත් නැතුව මල ගැන කතාවක්ම නෑ ඒවා කැලේ තියෙන දැරලා අපිට ගෙදරට වෙලා S2 පියාගෙන බුදුගුණ සිහි කරන්න පුළුවන් ඒ මට්ටමට වැඩිලා තියෙනවා පැහැදිලි ස්වාමීන් වහන්සේ.